අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 74 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අපේ ධර්ම දේශනා පැය යනබිලා තියෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුරිස ධම්මංච වෝ භික්ඛවේ දේසිස්සාමි අසප්පුරිස ධම්මංච තං සුනාථ සාදුඛං මනසි කරෝත භාචිසාමි තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට ආරම්භය ලබා ගන්න නැත්නම් භාවනා වැඩමුළුක ධර්ම දේශනා මාලාවක ආරම්භය ලබා ගන්න අවස්ථාවක්. ඉතින් අපි මේ වගේ නිවාසිකව භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට මේ අපි ලබාගත්ත මේ අවස්ථාව මේ ප්‍රස්තාව සාකල්ලියෙම හාත්පසින්ම හැම අතකින්ම සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න සර්වචනාංශේ පින්නවදරන්ට දීච්ච හැම අනුග්‍රහයක්ම ශක්ති ප්‍රමාණෙන් උපයසපය ගන්න බලනවා. ඉතින් මේ පළවෙනියෙන්ම සර්වචනanse පින්නවදාරන්නේ මේකට සම්බන්ධ වෙන සියලු දෙනාගේ සීලයේ හික්මීම සීතල ගතිය හැදියාව. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ අඩුම ලංශුවෙන් අටසිල් සමාදන් කරනවා. මේ භාවනා වැඩමුළුවට මූලික සුදුසුකමක් වශයෙන්. ඒක මේ අත මේ තෙන් ඉස්සලම දාන්න. ආවට පස්සේ අපි ඒක සමාදන් කරවලා තමයි වැඩමුළුව පටන් ගන්න. ඒක ඇත්තටම අපි සම්මුතියක් එකඟතාවයක්. ඊගාවට කළ යුතු දේ තමයි සුත අනුගහිතේ සාකච්ඡානුගහිතේ ඒ කියන්නේ බණහඬ සරසන්න ඕනේ සුතමේ ඥානෙ පිණිස අසුවිරු ඥානෙ පිණිස බෞසුත භාව පිණිස පුතේ දනෝ පිණිස යෝගිම සාකච්ඡා කරන්න ඕනේ තමන්ට නොවැටහෙන විස්තර කටයුතු විස්තර කරගatitu දේවල් පැහැදිලි කරගන්න. ඔන්න තුනෙන් ආඩ්‍ය වුණාට පස්සේ තමයි අපි සමත භාවනාවට නැත්නම් සමත භාවනාව වශයෙන් අනුග්‍රහ කරන්න විපස්සනා භාවනාව වශයෙන් අනුග්‍රහ කරන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා උත්සාහ කරන්න පුළුවන් ප්‍රමාණය ඒ සීලය අලුත් වැඩියා කරගෙන ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරේ සීලය අලුත් කිරීම අපි කරන්නේ හිත අලුත් කර ගන්නවා. අපි ඉස්සර වගේ අපිට දොස් කියා ගන්න දෙස් දෙන කෙනෙක් නෙමෙයි. දැන් අපි සීලයක පිහිටිය කෙනෙක් වශයෙන් අලුත් වෙන අභියෝගයට හිත අලුත් කරගෙන බලන්න. අපි ඒකට වෙනම පරිසරය වෙනස් කර ගන්න, ඇඳුම වෙනස් කර ගන්න, කැම වෙනස් කර ගන්න. හිත සීලයක පිහිටව ගන්නවා. එවැනි සිල් ඇත්ත පිරිසක් ඇත්තන් සමගම ඇසුරු කරනවා. මේ සියල්ලම අපි කරන්නේ හිත අලුත් කර ගන්න. අන්නේ අලුත් කරගත්ත හිතට මේ මේ යන ගමනට අදාළ දැනුම සුතමේ ඥානය ලබා ගැනීම තමයි ධර්ම දේශනාව කරන්නේ. අපි එක දෙක පැය ගත කරා සාකච්ඡාවකට ඒක සාකච්ඡානුගයිතේ මේක කරන්නේ ධර්ම දේශනානුගයිතේ කියලායි. ඉතින් මේ ධර්ම දේශනා නැත්නම් දේශනානුගයිතේ පිනිෂය මේ කරන දේශනාවල් වලදී අපි ගොඩාක් වෙලාවට ඒ සාදුවචන් වහන්සේ විසින්ම මේ වගේ අවස්ථාවකට ගැලපෙන ගැලපෙන විදිහට දේශනා කරපු සූත්‍රයක් නැත්නම් සාදුවචන් දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා ඉදිරිපත් කරන ඒ අනුව අපි අද මේ ගත කරන ජීවිතයට ගැලපෙන ආකාරයට දේශනා පවත්වනවා ඉතින් අපි මේ වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ සර්වචනාංශේ විසින් දේශනා කරන ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පොතේ උපරිපන්නාසකේ සඳහන් වෙන මේ සප්පුරිස සූත්‍රය කියලා සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය ආරම්භ කරනකොටම සරුවචනාංශය මතක් කරනවා පිරිසට සප්පුරිස ධම්මංච වෝ භික්ඛවේ දේශිස්සාමි අසප්පුරිස ධම්මංච. මහනි දැන් ඔබලාට මම සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තං සුනාත ඒක හොඳට අසුන්කම් හොංකම් දෙන්න ධාරේත හොඳට හිතේ දරා ගන්න මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න මේ විදිහට සර්වචනාංශේ මේ ධර්මයක් දේශනා කරන්න ඉස්සලා ඒකේ වටිනාකම ධර්මයේ වටිනාකම සර්වජන් වහන්සේ විසින්ම අසන්නට මතක් කරනවා තං සුනාත සාදුකම් මනසිකරෝත ඊට පස්සේ තමයි භාෂිෂාමිති ඔන්න මම දැන් බණ කියන්න හදනවයි කියලා ඒ හිත සකස් කිරීමක් අවධානය Taman දෙස්ට ගැනීමක් හැම සූත්‍රවලම නෑ නමුත් මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය වගේ බොහෝ දිග සූත්‍රවල බොහෝ විට මුලින් සඳහන් වෙනවා මේ සූත්‍රෙත් මුලින් ඒ වගේ පසුබිම නිදානේ සරුවචාන්සේ සකස් කරගන්න. ඉතින් ඒ වෙනකොට මේ දේශනා කරලද මේ සත්පුරුෂ ධර්මය අසත්පුරුෂ ධර්මය කියන දෙක අපේ ජීවිතේට කොච්චර වැදගත් දෙයක්ද කියන එක අහන සාකච්ඡා කරන අපි හොඳට වටහාගෙන තියෙනවා. මේ ලෝකේ පහළ වෙන උත්තර සත්පුරුෂයා සරුවචන් වහන්සේ. අපි ඒකට තවත් වචනයක් පාවිච්චි කරනවා කල්යාණ මිත්‍රයි කියලා. ඉතින් මේ සත්පුරුෂයා නැත්නම් කල්යාණ මිත්‍රයා මුළු ශාසනයක්ම නැත්නම් කොච්චර දුෂ්කර වූ මේ Brahmacharya කළ හැක්කක් බවට 100%ක් අනුග්‍රහ කරනවා. ඒක නිසා අපට මේ මුළු ගමනම දුෂ්කර වෙන්නේ ඒ කල්යාණ මිත්‍ර හම්බ වෙනකන් ඒ සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයා දකින්නකම්. ඊට පස්සේ එහෙම දැක්කට පස්සේ හම්බුනාට පස්සේ අපිට තියෙන්නේ මේ සත්පුරුෂයා ඇසුරු කරන එකයි, කල්යාණ ධර්ම ඇසුරු කරන එකයි. ඉතින් ඒ සත්පුරුෂයා ඉඳද්දිත්, කල්යාණ ධර්ම තියෙද්දිත් සමහර විටක අපිට ඒක ඇසුරු කරන්න වෙන්නේ නැහැ. අපි අඳුරන්නේ නැති නිසා. අසත්පුරුෂ ධර්ම, අකල්යාණ මිත්‍ර ඇසුර නිසා වෙන හානියත් සත්පුරුෂ ධර්ම, කල්යාණ මිත්‍රත්වේ නිසා වෙන සුගතියක් දෙක තේරුම් ගත්තේ නැති නිසා අපි කල්යාණ මිත්‍රයන් ඉදිරියේදීත් සත්පුරුෂයන් ඉදිරියේදීත් අසත්පුරුෂ වැඩ කරනවා. එමෙත අසත් ධර්ම වැඩ කරනවා. ඒකට ඉතින් අඩුවක් තියෙනවා. ඒක තමයි අපාගත වෙන්නේ තිරිසන් යෝනිවලගත වෙන්නේ යක්ෂ ප්‍රේතනිකාලේ ඉපදින්නේ මිනිස්සු වුණත් දුර්භික්ෂ එහෙම නැත්නම් දුප්පත් වෙලා ලේටටුකටපත් වෙයි. ඉතින් එහෙම සත්පුරුෂයෝ ඉඳද්දි සද්ධර්මයේ තියෙද්දි, කල්යාණ ධර්ම තියෙද්දි ඒවා අගය කරන්නේ නැති ධර්ම දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා ඒක සරුවච්චන් වහන්සේ ලෝකෙට පහළ වුණාට ඒ සරුවච්චන් වහන්සේගේ ගුණ අඳුරන්නේ නැති පිරිසකට අඳුනාගත යුතු ඒ සත්පුරුෂ ධර්ම සද්ධර්මයේ ඛ්‍යාතිම සරුවච්චන් වහන්සේගේ වැඩක්. ඒක හරියට මේ සරුවච්චන් වහන්සේ සරුවච්චන් වහන්සේ හුවා දක්වමින් පණ කියන වගේ තමයි පේන්න තියෙන්නේ. එහෙම නැත්තම් එහෙම නොවුනොත් ඒව හුවා දක්වලා පෙන්වුවේ නැත්තම් කාටවත් මේ සත් මේ සරුවචන් වහන්සේ කියලා අඳුර ගන්න හම්බ වෙන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ මෑත කාලේ භාවනා පිළිබඳව මේ උනන්දු ඇති වෙන්න ඉස්සර වෙලා කාලයක් තිබුණා කිසිම කෙනෙක් භාවනා කරන්නේ නැහැ කිසිම කෙනෙක් යෙදිලා සැදිලා පහදිලා කටයුතු කරන්නේ නමුත් ඔක්කොම බුද්ධ ආගම් කාර්යෝ ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ ශාසනය දානෙට සීමා කරලා සීලයක් පොය දවසට සීමා කරලා ගත කරා මිස ඒ දානේ සීලෙන් සකස් කරගත්ත හිත සමාධියට ප්‍රඥාට යෙදුවේ නෑ මොකද මේ කාලේ භාවනා කරාට ප්‍රයෝජන නෑ කමඨහනක් දෙන්න කෙනෙක් නෑ මෙවුවා අබුද්ධෝත්පාද කාල මෙව නැති 2500 කියලා පැත්තකට දාලා තිබුණා ඉතින් ඇත්තෝගේ අහනකොට අයියේ නම් මේ දන් දෙන්න සිල් රකින්න කියලා මේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ දැකලා නිවන් දකින්න කියලා අපි වැඩේ පස්සට දැම්මා. ඉතින් ඒක ඒක මුළු ලංකාවම කාලා තිබුණා. එක්කනේ දෙන්නෙක් නෙවෙයි මුළු ලංකාවම බණ කියන බණහන බලධාරීන් මෙන්ම යටත් රැසියන්ට සිටු දෙනාම හිතාගෙන හිටියා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් දැනටත් ලංකාවේ ජනගහණය 100ට වැඩි පිරිසක් ලංකා ජනගහණය කියලා කියන බෞද්ධ ජනතාවගේ 100ට වැඩි පිරිසක් ඒ වැඩි මත එක තමයි ඉන්නේ. ඉතින් ඇත්තෝ බලාපොරොත්තු වෙනවා අපි මේ පින් කරගෙන ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරන් නිවන් දකින්න. නමුත් සරල ප්‍රශ්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙලා බණ කියනවායි කියලා කොහොමද වෙන් කරලා අඳුනගන්නේ? මොන වලකුණක්වත් දැක්කන්න හම්බ වෙන්නේ මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ ආවත් එලව ගන්න ඉඩ තියෙනවා. ආවත් ගේ ඉස්සරහින් ගියත් ආද පින්නපාත බෙදන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා දොර වහන්න ඉඩ තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ අඳුර ගන්නම් බුදු ගුණ අඳුරලා තියෙනවා. බුදු ගුණ අඳුර ගන්නවා කියලා කියන්නේ සත්පුරුෂ ධර්ම දැනගෙන තියෙනවා. සත්පුරුෂ ධර්ම දැනගෙන හැසිරෙනකොට Taman තුල සත්පුරුෂ ධර්ම තියෙන කෙනාට විතරයි තව සත්පුරුෂයෙක් අඳුරන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර පින් දහම් කරගෙන හිටියත් බුදුහාමුදුරුවෝ වැඩියත් අඳුන ගන්න බැරි තියෙන தත්ත්වේ කාටවත් මතක් වෙන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් එහෙම ඒ ඒ මාත්‍රකාව එළියට ගත්තොත් මේ බොරුවක් කරලා මේ වැඩේ පස්තර දානවා කියන පචේ අහුවෙනවා. එනිසා අපි හිතනවා නෑ නෑ බුදුහාමුදුරුවෝ ආවොත් නම් ඒකාන්තයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙයි කියන අර බොරු මතේ තමයි මේ සියලුම තොරණම ගහලා තියෙන්නේ. නමුත් ਸਰවඥාන්සේ ඒ වගේ කාටවත් රැවටිලි බස් මුසාබස් කියන්නේ නෑ වැඩ පස්සට දාන්න උන්වහන්සේ එදත් කිව්වේ එකයි අදත් කියන්නේ එකයි පතෝට පහළ වෙන පුත්‍රජාන වහන්සේලාත් කියන්නේ එකයි ෂත්පුරුෂයෙක් වෙන්නේ නැතුව ෂත්පුරුෂ ධර්ම අඳුරන්නේ ෂත්පුරුෂ ධර්ම අඳුරන්නේ නැතුව ෂත්පුරුෂ ඉදිරියට ආවට අපි අසත්පුරුෂයා ලං කරගන්න ඉඩ තියෙනවා සත්පුරුෂයා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා ඒ තරම්ම අපේ හිත අසත්පුරුෂයි ඒ කියන්නේ සත්පුරුෂ ධර්ම නැති නිසාවත් සත්පුරුෂයෝ නැති නිසාවත් කල්යාණ මිත්‍රෝ නැතිවත් නෙමේ අපේ හිත අදින්නෙම අසත්පුරුෂ ධර්ම වලටමයි අසත්පුරුෂයන්ටමයි අසත්පුරුෂ කල්යාණ මිත්‍ර නොවන පාප මිත්‍යන් දිහාටමයි ඒක තමයි ස්වභාවය ඉතින් එහෙව් ස්වභාවයක් තියෙනකොට සත්පුරුෂෙක් ලෝකේ පහළ වීමත් ඊටාම වැදගත් ඊගාවට එයා සත්පුරුෂයයි කියලා අඳුනගන්න පුළුවන් වෙයි අරහා සමාන වැදගත් එහෙම වුණාට පස්සේ ඕනම කෙනෙකුට දකින්න නම් ලෝකයේ අදින්නේ අසත්පුරුෂ පැත්තට, අකල්යාණ මිත්‍ර පැත්තට, කාලකන්ණි පැත්තට, පාපයට, මාර බලවේග පැත්තට. ඉතින් ඒව තියෙන ලෝකේ සත්පුරුෂෙක් පහළ වීමත් සැපයක් සුකෝ බුද්ධාන උපාදෝ කියලා තියෙනවා. නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද? බුදු කෙනෙක් පහළ වුණා ධර්මයක් තුන දන්නේ කීයෙන් කෙනාද? ඊට පස්සේ තමයි ඒක තේරුම් ගත්තට පස්සේ තමයි සංවේගය කියන ධර්මය පහළ වෙන්නේ. අනේ දැන් මේ වෙලාවේ මගේ වැඩේ මම කරගන්න ඕනේ. අනිකුත් මේ කියන දේවල් කවදාකවත් ඉවරයක් වෙන වැඩ නෙමෙයි මේ දේ කරගන්න ඕනේ කියලා යට කුසල ඡන්දයක් පහළ වෙලා යෙදෙන්නේ සත්පුරුෂික ලෝකේ පහළ වෙලා සත්පුරුෂ ධර්මයේ දැන මෙයා පහනවා කියලා දැනගෙන ඊට පස්සේ Tamanට ඇති වෙන ඒ ඥානය නිසා තමයි ඒක කා කොහොම කරකින්වත් වෙන කෙනෙකුට තව කෙනෙක් දෙන්න බෑ. තමංගම ඥාණයෙන් සිද්ධ වෙනවා. ඉතින් එහෙම සත්පුරුෂෙක් වශයෙන් මේ ලෝකේ පහළ වෙන්නත් සරුවචනanse බෝධි සම්භාර පුරලා අදිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන බුදු වෙලත් අවුරුදු 45ක් උත්සාහ කරලා ලෝකයට මම බුදු කෙනෙක් කියලා පෙන්නා. බුදුරජාණන්සේ පස්වක මහණුන්ට ධර්ම දේශනා කරන්න යනකොට ඉස්සල්ලාම හම්බෙච්ච උපකාජීවකයට පෙනුන මේ මිනිස්සයා ඉන්ද්‍රයන් පැහැදිච්ච හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලත් ඇහුවා. ඔබතුමා කවුද? කාගේ ගෝලයේද? කවුද ඇසුරු කරන්නේ කියලා. ඊට කිව්වා මම අනන්ත ජින මට බුදු ගුරු කෙනෙක් නෑ. මමමයි මගේ ගුරුවරයෙකුට හ්ම් කියලා තොල පෙරලා නල රැඩි ගස්සලා පාරෙන් පැත්තකට ගියා. මේක තමයි කාටත් සිද්ධ වෙන්නේ. හිතෙන්නේ මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ Taman ගැන පටලවා ගත්ත එහෙම නැත්නම් ආඩම්බර කතා කරන ඔළුව නරක් වෙච්ච කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. ඊට පස්සේ අශෝක මහණුන් ඉදිරියට ගියාට පස්සේ මේ Taman වෙතට සුමාන ගාන පයින් ආපු මිනිසයා ඈතින්දදී මකෝ එන්නේ අපෙන් උපස්ථාන ලබා ගන්නයි අපි ඉස්සරහට යන්න ඕනෙත් නැහැ, පාත්‍ර පිළිගන්න ඕනෙත් නැහැ, පාදෝණේ කරන්න ඕනෙත් නැහැ, ආසන පනවන්න ඕනෙත් නැහැ. කන උපාසනේ තිබිච්චාවයි. වතුරේ ගත්තියම කැමතින කකුලේ හොදනනල වාඩි වෙච්චාවයි කියලා. Taman වෙත මහා කරුණාවේ වැඩම කරන සරුවච්චන් ආන්සිට සරුවච්චන්සේක අවුරුදු 6ක් පැවිදි බුදු වෙන්නේ ඉස්සලා උපස්ථාන කරව පස් දෙනාම වෙත පැමිණෙන බුදුහාමරෝ දැක්කේ හිමයි. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් කොහොම හිටියේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මොන විදිය උපක්‍රම කරන්න වෙයිද? තමන් පිළිබඳව විශ්වාසය ඇතිකරන්න, විශ්වාසය ඇති කරගෙන ඒ අත්ංකරේ මෛත්‍රියෙන් අර ඔලොමොල ගතිය අයින් කරලා, ඒ කුණින් නවපු කල උඩට හරවලා, ඒකට වතුරක් කරලා අනේ ඇති වෙන්න බීපල්ලා කියලා කියනකොට මහා ප්‍රඥාවක් විතරක් තිබිලා බෑ ලොකු කරුණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඒ කටයුත්තේ තියෙන බරපතලකම ගම්භීරත්වය අඩු කරන්න තමයි කවුරු කවුරු සත්පුරුෂ ධර්ම දන්නවනම් ඒ කෙනාට සත්පුරුෂය අඳුරන්න පුළුවන්. හොඳට සත්පුරුෂ ධර්ම ජීවිතයට ලං කරගන්න මනුස්සයාට පේනවා මේ ලෝකේ සත්පුරුෂයන්ගෙන් හිග නැහැ. අපිට පේන්නේ අපි එළවන්නේ යන්නෙම සත්පුරුෂයක පිටිපස්සේ. අපි යන්නෙම කෙලෙසේ පිටිපස්සේ. අපි යන්නෙම මාරපාක්ෂික පිටිපස්සේ. ඉතින් ඒ නිසා සත්පුරුෂෝ මුසුප්පු වෙලා සත්පුරුෂෝ කැලෑවදිනවා. මොකද ජනප්‍රිය භාවය හරහා යන ලෝකේ ඒ කාන්තිම දුවන්නේ පාරපාක්ෂිකව. ඒක මහා සුපින ජාතකයේ ਸਰවචන් දේශනා කරලා තියෙනවා. සත්පුරුෂයන් කැලවදිනවා කියලා. මොකද මේ ලෝකයා කරන මේ විකඩන් දිහා බැලලා මේ ලෝකයා දැක දැක දන දන මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට කාමයට අවිද්‍යාවට අසත්පුරුෂ ධර්ම පිටපස්සේ ආනිසක්. ඒක නිසා අපිට කිසි කෙනෙකුට කියන්න බෑ අපි දැන් බේරිලා ඉන්නේ. අපි යන පාර හරි. මම දැකපු සත්පුරුෂයා තමයි සත්පුරුෂයා කියලා මොන විදියෙන්වත් කියන්න බෑ. මොකද ඕනම තැනක තියෙන දෙයක් තමයි මේ හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදී. Taman සත්පුරුෂය කියලා හිතාගත්තට පස්සේ මම සත්පුරුෂය තමයි. නමුත් සම්පූර්ණ සත්පුරුෂෙක් වෙන්න පුළුවන්. මොනම තාලකින්වත් මේ ඒකාන්ත සත්පුරුෂය කියලා තේරුම් ගන්න නම් එකම ක්‍රමයයි තියෙන්නේ Taman ළඟ සත්පුරුෂ ධර්ම තියෙන්න යම් කිසි කෙනෙක් ඇසුරෙන් යම් කෙනෙක් එක්ක වැඩ කරනකොට Taman තුල මේ කියන සත්පුරුෂ ධර්ම වැඩෙනවනම් අන්න හිතා ගන්න පුළුවන් බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් මගේ ඇසුරටපත් වෙච්ච කෙනා සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂය ඇසුරු කිරීම නිසා මා තුලත් සත්පුරුෂ ධර්ම වැඩෙනවා. ඒ ඇස් දෙකින් ලෝකෙ දිහා බලනකොට පේනවා ලෝකෙ කොච්චර දෝ සත්පුරුෂයෝ ඉන්නවා. නමුත් අඳුරගන්න විදියක් නැහැ. මොකද අපි බලන්නේ ලාභෙට, කැමැට, කෑදරකමට, අතවාසියට සත්කාරයට සම්මානයට සිලෝකයට එහෙම යනනම් කද්දාක සත්පුරුෂෙක් හම්බෙන්නේ සත්පුරුෂයෙක්ගේ ධර්ම නෙමෙයි ඒවා සත්පුරුෂ ධර්ම ඒක කල්යාණ ධර්ම නෙමෙයි අකල්යාණ ධර්ම ඒක නිසා අපි ඒ වගේ තෝරලා බේරලා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සත්පුරුෂ ධර්මං කෝ භික්ඛවේ විදේති සාමි අතප්පුරුෂ ධර්මංච මේ ලෝකේ සත්පුරුෂ ධර්මවම දේශනා කරන මහණෙනි අසත්පුරුෂ ධර්මත් එක්ක මේ දෙකේ සංසන්දනයකින් මිස මේක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ විදිහේ ප්‍රයත්නයක් මේ විදිහේ ධර්මික අවශ්‍යතාවයක් තියෙන්නේ දැනටමත් හොඳ වෙලා වඩා හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙකුට මිස හොඳ නරක දෙක තේරෙන්නේ නැති කෙනෙකුට නෙවෙයි. ඒක කොහොමඩක්වත් මේ වගේ ධර්මයකට අදාළ වෙන්නේ නැහැ. දැනටමත් Tamanට තේරලා තියෙන්න ඕනේ මේ ලෝකේ තියෙන්නේ කාමෙට මේ ලෝකේ ජයගත්තයි කියලා කියන්නේ අපාය ජයගත්තයි කියන එකයි. ඒ කාන්තෙම අපාගත වෙනවා. ඒක නිසා අපිට ලෝකෙන් ඈතර වෙන පැත්තක් කෙලවර කරන පැත්තක් බලන්න නම් මේ ධර්මයේ තියෙන වෙලාවේ ශාසනය තියෙන වෙලාවේ මනුස්සකම ලැබිච්ච වෙලාවේ අපි සත්පුරුෂ ධර්ම පිළිබඳ හදාරන්න ඕන කියන එහෙම පිරිසක් තමයි මේ වගේ තැනකට එන්නේ. එමස කවුරුත් කිව්වට කෙවිතෙන් ගැව්වට බදු ගත්තට මේ ආවේ නැත්නම් මට දඩ ගහනවා කිව්වට කවදාකවත් වෙන්නේ මේ ආවත් මේ වගේ තැනකට එකතු වුණත් තාම සත්වස ධර්ම පිළිබඳ කිසි බැහැගීමක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ පිරිස හොඳයි. නමුත් වඩා හොඳ දෙය දන්නේ නැහැ. ඒ නිසා දැනට දන්න හොඳ දේ අල්ල බදාගෙන කෑ ගහන්න ගියොත් වඩා හොඳ වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක මේ සත්පුරුෂ සූත්‍රය පුරාවට දරුවචාන්සේ දේශනා කරනවා. ඉතින් මේ සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම කියන එක පෙන්වලා දෙන්න හේතු ගන්නන්න එක ක්‍රමයක් නෙමෙයි තියෙන. ගොඩාක් ක්‍රම තියෙනවා. බුදු වුණාට පස්සේ බුදු කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් දහසක් නයි. නමුත් බුදු කෙනෙක් පෘථජ්ජනෙකුට කොහොමද කියලා දෙන්නේ? බුදු කෙනෙක් නන්නාඳුන කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද? බොහෝමත්ම අමාරු. එතකොට ගොක් දිරව ගන්න බැරි පුංචි බබෙකුට බාගෙට දිරූපු ආහාර කවන්න වගේ ඒකේ නතර තේරෙන තැනින් පටන් ගන්නවා. ඒක ලියලා එකම දේ නැවත කිමත කියලා කියලා කියලා කියලා ඒවන සැට ඒක ගැඹුරු ධර්මයකට සත්පුරුෂ ධර්ම හරහා ගැඹුරු ධර්මයකට ගෙනියන්න දන්න තැනින් පටන් ගන්නවා. ඉතින් ටිකක් වෙලා ඒ දන්න තැනින් පටන් ගන්න අහගෙන ඉන්නකොට එපා වෙනවා. නිදිමත වෙනවා. කම්මැලිනවා අයියෝ ඔහොම බණ අහන්න පුළුවන් ද අපිට කියලා ඉතින් අර මොකද්ද ධර්ම පහළ වෙලා ආසප්පුරුෂ ධර්ම පහළ වෙලා ඒ දිගේ අපිට යන්න බෑ මට ගැළපෙන ක්‍රමයට කියන්න ඕන කියලා උගෝදෙනෙක් කරහැරලා නිකන් වෙනවා එතකොට ඒ වෙන කෙනෙකුට අතගස දාගෙන යන කෙනෙකුට මේකේ දියුණුවක් මේකේ ප්‍රගතියක් ලබන්න බෑ ඒ නිසා එකම දේ නැවත නැවත දේශනා කිරීම හරහා තමයි මේ බණ කියනවා කියන වැඩේ යන්නේ. ඉති සත්පුරුෂ ධම්ම නැත්නම් සත්පුරුෂ සූත්‍රයේ යෝගේ සරුවචන්ත හොඳටම කාට කාටත් තේරෙන තැනකින් පටන් අරගෙන එතනින් පටන් ගත්තට ඒ ණය ක්‍රමයට ඒ තර්ක ක්‍රමයට ඉතාම ගැඹුරු ධර්ම දක්වා යනවා. ඉතින් අපි මේ සූත්‍රයේම මේටි ඉස්සලා තිබුණ වැඩමුළුවටත් ගත්තා. මේක 74 73 වෙනි වැඩමුළුවේදී අපි සත්පුරුෂ ධර්ම සූත්‍රය තමයි ගත්තේ. ඉතින් ඒ ගත්තට අපිට පුළුවන් උනේ සූත්‍රය දිග අරගන්න විතරයි. නැත්තම් පටන් අරගන්න විතරයි. නමුත් මම පොරොන්දුනායි යත්තන්ඩ අපි දිගට ඊගාවට එන වැඩමුළු වලටත් මේ සූත්‍රය දිගේම යනවා. යනකොට අර කියපු එකම නැවත නැවතත් නැවත නැවතත් කියමින් ටික ටික ටික ටික ගැඹුරකට සත්‍වස ධර්ම දිගේ ගැඹුරකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අවසාන වෙනකොට තමයි ඊ타මත්ම ගැඹුරු කාරණා. උගා සර්වචන් වහන්සේ නමකට තේරෙන වගේ කාරණාවලට යන්නේ. අපි පටන් අරගන්නේ සාමාන්‍ය උපාතක මහත්යෙකුට උපාතක අම්මගෙකුට තේරෙන තැනකින්. අන්න ඒ වගේ තැනකින් පටන් ගන්න ඕනේ නිසා සර්වචන් වහන්සේ ඉස්ලාම අසත්පුරුෂයා පෙන්ලා දීම සඳහා නැත්නම් අසත්පුරුෂයාගේ තියෙන අසත්පුරුෂ ධර්මය තේරුම් ගැනීම සඳහා බුදුජානක කියනවා අසත්පුරුෂය උච්ච කුලා පබ්බජිතෝ හෝති උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙච්ච අසත්පුරුෂයෙක් ගැන සරෝජනසේ කතා කරනවා ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි මොකද උසස් කුලයක පැවිදි වෙන්නෙම උසස් කුලයක උප්පත්ති ලැබෙන්නෙම පෙර පිනකට මනුෂකමක් හම්බ වෙලා තියෙනවා. උසස් කුලයක ඉපදිලා තියෙනවා. ඒ උසස් කුලයක පැවිදි උප්පත්ති ලැබුවට පස්සේ උසස් කුල දෙමව්පියන්ට ජාතක වෙලා පැවිද්දට යන උඟා කඩුයි. ඒ ඇත්තෝ ඒ කුල වංශය පවත්වමින් නම්බුකාරකම් කතා කරමින් හිටියා. නමුත් මේ පුද්ගලයා උසස් කුලයකින් පැවිදි වෙලා තියෙනවා. පැවිදිත් වෙලා තියෙනවා. නමුත් අසත්පුරුෂයයි කියලා සරුවත් යනසේ කියනවා. අසත්පුරුෂෝ උච්ච කුල පබ්බජිතෝ හෝති. ඇයි එහෙම තමන්ගේ සාසනෙම පැවිදි වෙච්ච උසස් කුලයක් අතහැරලා පැවිදි වෙච්ච කෙනෙකුට බුදුහාමරෝ අසත්පුරුසයි කියලා කියන්නේ මේ ඊට පස්සේ කියන්න බලාපොරොත්තු වෙන ඒ අසත්පුරුෂ ගුණ ඒ පුද්ගලයා ගාව තියෙන නිසායි ඒ නිසායි සරුවචාන්සේ මේ අසත්පුරුෂෝ උච්ච කුලා පබ්බචිතෝ හෝති කියන හඳුන්වා දීම කරන්නේ ඒ නිසා ඒ මහා නම්බුකාර කුලයකින් උසස් කුලයක් කියලා කියන්නේ සරුවචනන්සේ පහළ වෙන කාලේ බ්‍රාහ්මණ කුලය හිතාගෙන හිටියා ඒගොල්ල තමයි ලොකුම නම්බුකාරම කුලය කියලා. ඊට පස්සේ ක්ෂත්‍රීය කුලය රජපරපුර ඒක හිතා හිටියා නෑ නෑ බ්‍රාහ්මණයරදී අපි උසස් කියලා. ඒකේ තමයි සරුවචනන්සේගේ සාක්‍ය වංශය තිබුණේ. ඊට පස්සේ ක්ෂත්‍රීය ශුද්‍ර කියලා වංශ දෙකක් තිබුණා. ශාස්ත්‍රීය වශයෙන් හඳුන්වන්නේ ගොවිතැන්පත් කරන ව්‍යාපාර කරන ඇත්තෝ ශුද්ධ වශයෙන් කියන්නේ දෙගොල්ලටම දායකම් කරන ඇත්තෝ මේ හතර කුල හතරයි තිබුණේ ඊට අමතර ගොඩක් තිබුණා මේ හතර තමයි පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ අද දක්වාම පිළිඅරගත්ත ක්‍රමය කෙසේ නමුත් ඔය සරුවචනන්සේ පහළ වෙන යුගයේ එනකොට ඉන්දියාවේ කුල ભેදේ ස්වභාවික පෙරලියක් ඇති වෙච්ච යුගයක් බ්‍රාහ්මණ කුලේ යටපත් කරගෙන ක්ෂත්‍රීය කුලේ ඉස්මතු වෙච්ච කාලයක්. ඒ වෙනසට ප්‍රධාන නිදර්ශනය තමයි ඒ ਸਰවචනසේ ලෝකේ පහළ වුණා උන්වහන්සේ ශාස්ත්‍රීය කුලෙන් පහළ වුණේ ඒකෙල් වෙලා ඉන්දියාවේ කවදාකවත් නොතිබිච්ච ලොකු විප්ලවයක් ලොකු විපර්යාසයක් ඇති කරා. ඒ වගේම නිකණ්ඨනාත පුත්ත කියලා මහාවීර කියලා ඒ ශාස්ත්‍රීය කුලයෙන් පැවිදිච්ච තවත් ශාස්ත්‍රුණ වහන්සේනමක් හිටියා. ඒ දෙන්නම ඉන්දියාවේ මෙතෙක් කල පැවතිච්ච ක්‍රමවලට ප්‍රධාන අභියෝග තුනක් ඉදිරිපත් කරා. බ්‍රාහ්මණ පවුල ඉදිරිපත් කරපු මේ බ්‍රහ්ම පදාර්ථය සියලු දේ මවන්ලද්දී සියලු දේ කරන දේ බ්‍රහ්මයාය ඒකෙනාගේ මනාපෙට යමනාපෙට අපි පහළ වෙලා තියෙන්නේ. ඒ හරහා මිස අපිට කවදාකවත් බ්‍රහ්මත්වයට යන්න බෑ. බ්‍රහ්මය අදහන්න නැතුව කියලා තිබුණ එක වෙනුවට ਸਰවචනාංශේ නිවනක સંદર્ભයක් වෙනලා පෙන්නලා ඕනම පුද්ගලෙකුට නිවන් දකින්න පුළුවන් බ්‍රහ්මයාගේ සහයෝගයෙන් නැතුව කියලා අලුත් මතයක් දෙනවා. ඒ වාගෙම මතක් කරා මේ කුල ભેදය අත්‍යවශ්‍ය නැහැ. සරුවචනන්ත උසස් කුලයක ඉපදුන පස්නහ බැලුම් බලලා ඊට පස්සේ ඇවිල්ලා ලෝකේ වැඩ කරේ කුල ભેදේ නම්බ කරන්න නෙවෙයි. ඒක සරුවචනන්සේගේ ශාසනයේ තිබුණා ඒ නිගණ්ඨනාත පුත්කෙත් තිබුණා. තුන්වෙනි එක තමයි ඒ වෙනකොට සෑම කුල ભેද ප්‍රශ්නයකින්ම කාන්තාව මුළු ගැනිලා තිබුණේ. කාන්තාවට දීලා තිබුණේ පාද පරිචාරිකාව කියන වචනේ. මිනිහන්ට පිරිමින්ට පහඳින එක විතරයි. කුස්සියෙන් එළියට එන්න අයිතියක් නැහැ. ඒ කටයුතු කරන්න ඕන, දරුවන් වදන්න ඕන, දරුවන් හදන්න ඕනේ. ඉන් එහාට දෙයක් තිබුණේ නැහැ. නමුත් මේ දෙන්නම මහාවීර සහ මේ ගෞතම සිද්ධාර්ථ කියන මේ දෙන්නම කාන්තාවකට පැවිදි වෙලා නිදහස් ජීවිතයක් ගත කරලා ආධ්‍යාත්මයක් ඇති කරගන්න පුළුවන් තරමේ වෙනස්කම් තුනක් ඇති කරා. මේක විශාල සම්දිස්ථානයක් ඉන්දිය දර්ශනයේ. ඉතින් ඒ නිසා කුල ભેදේ තිබුණට සර්වචන්සේ 15 වෙනි යුගයේ එනකොට ওই කුල ભેදේ තිබිච්ච ඒ උසස් తত্ত্ব අභියෝගයට ලක් වෙලා තිබුණේ. ඉතින් ඒ විදිහට 15 වෙච්ච සර්වචන් වහන්සේ කුලබන්තව 15 වෙච්ච සර්වචන් වහන්සේ කුල ભેදේ අතහැරලා දැන් කතා කරනවා තවමත් ඉන්නවා ඒ වුණාට ඉන්දියානු සමාජයේ උසස් කුල වලින් පැවිදි නැත්තෝ ඒ ඇත්තෝ පැවිද්ද නිසස් උසස් කුලේ නිසස් උසස් මොහොත සර්වඥාන්සේ අසත්පුරුෂයයි කියලා කියනවා. අකල්‍යාණ ධර්ම සහිත කෙනෙක් කියලා කියනවා මොකද්ද? එයාගේ කල්පනා ක්‍රමය. එයා හිතන හැටි, එයා අනික් අයට සලකන හැටි නිසා අහංකෝමි උච්ච කුලා පබ්බජිතෝ. එයා කල්පනා කරනවා මම ඇවිල්ලා උසස් කුලෙන් පැවිදිච්ච ඇත්තෝ. මෛත්‍රික මහානකම් කරන අනික් අය නීච කුලයි. ඒක නිසා පැවිද්දන් අතර මම උසස්. අනිකයි නීචයි. කියලා අත්ුක්කංශන පරවම්බන කරනවා. ඉතින් මේ විදිහට පැවිදි වුණාට පස්සේ ගිහි ගතිය අනුව පැවිද්දන්ගේ උසස් පහත්කම් ගැන සැලකීම අසත්පුරුෂයි. එයා පැවිදි වෙලා නැහැ තාම තාම තියෙන්නේ අර තමන්ගේ කුලවන්තකම. එහෙම නැත්නම් ගිහි ගතිය. මේ නිසා සරුවචනසේ උසස් කුල වුණත් පැවිදි වුණත් අසත්පුරුෂයි කියලා සඳහන් කරනවා. මේ විදිහට සමාජයේ පිළිලයක් වශයෙන් තිබිච්ච ඊට පස්සේ පැවිද්දේ සංඝයාතරටත් පැතිරිච්ච මේ කුලවන්තකම සැලකීම සහ තවත් පුද්ගලයෙක් පැවිද්දෙක් වේවා කුලවන්ත වේවා නැති වේවා අනික් කෙරේ පහත් කළ සලකන ගතිය සරුවචනාංශයේ සුද්ධ වශයෙන් කියන අසත්පුරුසයි අකල්‍යාණ මිත්‍රයි සර්වඥාන්සේ වගේ කෙනකින් කිසිසේත්ම අගයක් ලබන්නේ ඒකෙන් පෙන්වන්න හදන්නේ යම් කිසි කෙනෙක් උසස් වූ වේවා පහත් වූ වේවා පැවිදි හෝ වේවා උපවිදි හෝ වේවා සියල්ලන්ටම සමසේ සලකනවා නම් එයා සත්පුරුෂයෙක් උසස් කුලයක වෙන්න පුළුවන් පහත් කුලයක වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ගිහි වෙන්න පුළුවන් සියල්ලන්ටම සම විදිහට සලකනවා නම් මනුස්සකමට ඒක උසස්ම සත්පුරුෂ ගතිය. ඒ ඒ සමසේ සැලකීම අපිව සම සමාජය කියලා වචනයක් තිබුණේ. ඒ සම සමාජයේ ඔක්කොමලා සමතලයකට ගණ්ඩ මනුෂකම සලකලා ඒ තරකට ගණ්ඩ සරුවචනාංශේ එහෙම නොකරන පැවිද්දට පවා දොස් කියන. පැවිද්දන් අතර තියෙන වෙනස්කම් බලමින් අවසස් කුලෙන් පැවිදිච්ච කෙනෙක් මෙයා පහත් කුලෙන් පැවිදිච්ච කෙනෙක් කියලා මේ සලකන සැලකිල්ලට ਸਰවචනාංශේ අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ලංකාවේ පැවිදිනිකායවල තුනක් තියෙනවා. සියන්නිකාය කියලා එකක් තියෙනවා, රාමඤ්ඤනිකාය කියලා එකක් තියෙනවා, අමරපුරනිකාය කියලා එකක් තියෙනවා. ඉතින් මේවට හේතුව මේ කුල බේද. උසස් කුලවලින් විතරයි පැවිදි වෙන්න පුළුවන්නේ. පැවිදි වුණාට ඉස්සෙල්ලත් පැදුරු ලබන කෙනෙක් වෙන්න ඕන, පැවිදි වුණාට පස්සෙත් පැදුරු ලබන කෙනෙක් වෙන්න ඕන. අනික් කට්ටිය පැවිද්දට සුදුසු නෙවෙයි. උපාල කම්මා නීච කුලේ පැවිදි කරන්නට අරන් ගියා තම බාලපුතු කියලා සින්දුවක් කියන්නේ. ඉතින් එතකොට ඒ ඇත්තන්ට සාසනය කැප නැහැ. ඒ ඇත්තෝ අයින් කරන්න ඕනේ. පැවිද්දක් කරන්න බෑ. නිවන් අපි ලබන්න බෑ. අන්නේ වගේ කොන් කරන ගතියක් අද බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාවේ. නමුත් මේ සප්පුරුෂ සූත්‍රේ පටන් අර ගන්නකොටම තියෙන්නේ උච්ච කුල පබ්බජිතෝ අසප්පුරුෂෝ උච්ච කුල පබ්බජිතෝ උසස් කුලයෙන් පැවිදි වෙච්ච මේ කාලකන්‍යා මේ අසප්පුරුෂයා කියලා සර්වචන්සේ කෙලිම සඳහන් කරනවා ඒ මොකද පැවිදුණාට පස්සේ මම කුලේ නිසා උසස් අනික කට්ටිය අඩු කුලේ කට්ටිය ඒ කට්ටිය මේ ඇවිල්ලා තියෙන කණ්ඩ නැති නිසා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන මේ අනික කට්ටියගේ වැඳුම් ලබා ගන්න එහෙම නෙවෙයි මම පැවිදෙන්න ඉස්සරත් වැඳුම් ලැබු කෙනෙක් මම යමකමක් තියෙන කෙනෙක් උසස් කුලයේ කෙනෙක් කියලා අර ගිහි ගති ටික ළඟට බා ගැනීම නිසා බුදුහාමුදුරෝ කාටවත් එහෙම පහත් කළ සලකන්නේ අව탁සීරු කළ සලකන කෙනෙක් නෑ මේ මෙවැනි කල්පනා ක්‍රමවලට බුදුජානනාංශය අසපුරුසයි කියලා කියනවා. ඉතින් මේ සුදු ඇඳගත්ත කට්ටිය හිතන ඇති අපි නම් නෑ අපිට නෙමෙයි බුදුහාමුදුරෝ බණින්නේ මේ පැවිද්දන්න කියලා. නෑ බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවා නම් සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන හැම කෙනෙකුටම භික්ෂුව කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. විශේෂයෙන්ම විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් පූර්ණ කාලින භාවනාවට පෙළඹෙනවා නම් ඒ කෙනත් භික්ෂුවක් වගේ තමයි. ඒ කෙනත් මෙතෙන් ආවට පස්සේ මේ වගේ තැන් වලට ආවට පස්සේ ඔය කුලමල කතා කරන්නයි අනම්මනම් ඉස්සර කරගන්න හදාන් ගත්තොත් ඉතින් කට බහලා කට කට හොදලා කියන්න පුළුවන් අසප්පුරුෂික කියලා. අකල්‍යාණ ධර්ම ක්‍රියාත්මක කරන කෙනෙක් කියලා. ඒ කෙනාට විතරක් නෙවෙයි නිවන නැත්තේ <clears throat> ස්ථානය පවත්න්නත් බෑ. ස්ථානයකට වුණාමත් එයා අඟ උස්සන්න හදනවා. පුරාජේතු කතා කරන්න හදනවා. ආඩම්බරකම් කතා කරන කන රත් වෙන්න දෙකක් ගහලා එලවන එකයි තියෙන්නේ. ඒ නම්බුකාරකම් ගමේදී ගන්තොටේදී බෑ. ඒ නිසා මෙවට ආවට පස්සේ ඔක්කොටම අපි ලොකු සාසිලයේ තිනවා කුල ભેදේ නිසා හෝ වෙන දෙයක් නිසා හෝ ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වය අතර කිසිදු වෙනස් හැඟීමක් ඇති නොකර ගත යුතුයි කියලා. පැවිද්දන් අතර විවස්ථාවක් ලිනොට ලිනවා කුල ભેදේ නිසා හෝ වෙනත් ඒ සමාජ තත්ත්ව නිසා පැවිද්දන් අතර ගුරු ශිෂ්‍යයන් දෙපර්ශවය අතර කිසිදු වෙනස් නැතිකමක් ඇති කරගන්න හොඳ නෑ. ඇති කරගත්තොත් අසත්පුරුෂයි. අකල්‍යාණ ධර්මයි. එනමුත් එක් එක්කත් බේරිලා නෑ. එක්කෙනෙක්වත් බේරිලා නෑ. හැම කෙනාම අහුවෙලා තියෙනවා හැම කෙනාගේම මේක ලේවලට බහැලා තියෙනවා. ඉතින් එහෙම ලේවලට බහැලා තියෙද්දිත් එහෙම කුල ගෞරවයක් හෝ වංශයක් වශයෙන් හෝ ඉහත හෝ පහත හෝ කියන හැඟීමකින් තියාගෙන යම් කෙනෙක් පැවිදි වෙනවනම් භාවනාවට හිත පෙළඹෙනවනම් ඒක හරහා මට මේ කිසියම් නම්බුකාරකම් නෙවෙයි ඉතුරු වෙන්නේ සම මනුස්සකමයි මට ඕනේ කරන්නේ ඒකයි කියලා යම් කිසි කෙනෙක් පෙළඹෙනවනම් ඒ ගුණයටයි අපි වදින්නේ. ඒ ගුණයටයි අපි සලකන්නේ. උපත්ති වශයෙන් අපිට මොන සමාජ තරාතිරම තිබුණත් කුලවන්තකම නැත්නම් කුල හීනකම මොනවා තිබුණත් පැවිද්දක් හිතනවා නම් අපි යෝගාවචරකමක් හිතනවා නම් අපි භාවනාවකට යනවා නම් අපි ඒ හරහා අපි ඔක්කොම ගංගානම් ගඟේ වැලි තලාවක තියෙන වැලියට දෙකක් මිස එකට වැඩි එකක් උසස් නැහැ කියන මට්ටමට යන්න ඕනේ කියන අදහස පවා ගරු කටේ කියනවා. ඒක සත්පුරුෂයි. ඒක අමාරු දෙයක්. අපි හිතාගෙන හිතවිල්ලට හරහට යන එකක්. නමුත් කලහක්ක්. ඒකටයි මේ සරුවචනාංශය අපේ අවධානය යොමු කරන්න දන්නේ. ඒ අසත්පුරුෂ ගුණේ පෙන්නලා අර gedirin ginawu ඒ පාහර ගුණේ පැවිදි වුණත් භාවනා පොලේ බණ පොලේ තියාගෙන ඉන්න ගතියට අසත්පුරුෂයි කියලා ඒ චිත්‍රය හරහා ඒකට සාපේක්ෂව ඒක එහෙමනම් මේක මෙහෙමයි කියලා සත්පුරුෂයාගේ ಗುಣ ටික පෙන්වන්න මේ සූත්‍රේ පුරාවටම අවස්ථාවක් ඇති කර ගන්නවා සරුවචනanse අර විදිහට අසත්පුරුෂ ගුණයක ඉඳගෙන anu පහත් කළ සලකන තමන් උසස් කරන සලකන වෙනුවට අසත්පුරුෂ සත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ අර විදිහට ගුණ ටික පෙන්නලා සබුද්ධාමඳුරෝ කියනවා අසත්පුරුෂ පුද්ගල සත්පුරුෂෝ මේ විදිහට කල්පනා කරන්නේ මේ උසස් කුලයක ඉපදුනායි කියලා රාගය අඩු වෙන්නේ නැහැ උසස් කුලයක ඉපදුනායි කියලා ද්වේෂය අඩු වෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදුනායි කියලා මොහේ අඩු වෙන්නේ නැහැ. කුලය නිසා කෙලෙස් වල අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. කුලය නිසා කෙලෙස් වල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සම්මුත ලෝකයේ තියෙන උසස් පහත්කම් කුල ભેදියානෝ බැලුවට බුදුරජාණන් වහන්සේ පුද්ගලෙක් දිහා බලන්නේ කෙලෙස් වැඩි කෙනාට වැඩිය කෙලෙස් අඩු කෙනා හොඳයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අඩු කෙනා හොඳයි වැඩි කෙනාට වැඩි ඒ නිසා ඒක අපිට කුලේම උත්තියට සින්න වෙලා නැහැ. ඒ වාක්‍යෙම සඳහන් කරලා තිනවා නීච කුලයක ඉපදලා පැවිදි වුණත් ඒකේලා ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවා නම් බුදුහාමරෝ කියපු ක්‍රමයට වැඩ කරනවා නම් ඒ වගේම අනුධම්මචාරී වෙනවා නම් ධර්මයේ සඳහන් වෙන විදිහට අනුව කටයුතු කරනවා නම් අපේ ගුරු පරපුර කොහොමද කටයුතු කරේ? මීට 20 15 වෙච්ච රහතුතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කොහොමද කටයුතු කරේ? ඒ પરම්පරාවට කටයුතු කරනවනම් සාමීචි ප්‍රතිපන්න වෙනවනම් සංඝ ගුණයක් තමයි සාමීචි ප්‍රතිපන්න වෙනවා කියන එක. බුදුහාමරෝ දාපු මේ නීති පද්ධතියට විනයට ශික්ෂා පද වලට කදාකවත් ඉක්මවල හිතන්නේ නැහැ. ඒ ඒ අනුව ධම්මානුධම්ම ප්‍රතිපත්ත වෙනවනම් සාමීචි ප්‍රතිපන්න වෙනවනම් අනුධම්මචාරි වෙනවනම් පුජ්ජෝ හෝති සෝපසංසිතෝ අඩු කුලේ කෙනෙක් වුණත් එන්නේ අපූජ්‍යත්වයටපත් වෙනවා ප්‍රශංසාව ලබනවා ඒ මොකද යා ඒ බුදුහාමුදුර කියන විදිහට සීල සමාධි ප්‍රඥා පුරණ නිසා මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ කල්පනා බුදුහාමුදුර කියලා සත්පුරුෂ කල්පනාවක් කියනවා අන්නේ සත්පුරුෂ කල්පනා කරන කෙනා මේ ප්‍රතිපදාවයි තමන්ගේ ජීවිතයේ අත්‍යන්ත දේ විදියට සලකන්නේ. රජ කෙනෙක් තමන්ගේ උතුන්නට සලකනවා වගේ. ශක්විත රජ කෙනෙක් තමන්ගේ උතුන්නට සලකනවා වගේ, උතුන්න තියෙන මිනිකොණ්ඩරට සලකනවා වගේ. ගරුකට යුත්තේ තමන් කරන සීල සමාධි ප්‍රඥාවයි. ගරුකට යුත්තේ මෙතන තියෙනවා සාමීචයක් ප්‍රතිපදාවක් ඒකට ගරු කරන එකයි. අනුධම්මචාරී වෙන එකයි, හරි පාරේ යන කෙනා අනු යන එකයි. මේ විදිහට කල්පනා කරනවා නම් ඒක නම් තාම නිවන් දැකලා නැහැ. නමුත් ඒ කෙනාගේ ආකල්පෙට ඒ යෝනිසෝ මනසිකාරයට සර්වචන් වහන්සේ සප්පුරුසයි කියනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ මේ නම්බුඩාමේ සප්පුරුස නම්බුනාමේ ලබන්න ඒ කෙනාට මේ තියෙන ආකල්පේ ඒ කෙනාගේ මේ තියෙන සම්මා දිට්ඨිය ඒ කෙනාගේ මේ තියෙන යෝනිසෝ මනසිකාරය එක රයෙන් වෙන එකක් නෙවෙයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු කරගෙන යන්න ඕන. එහෙම නොවුනොත් නැත්තම් මේ විදියට බුදුහාමරෝ මේ විදියට බොහොම ගැඹුරු විදියට පෙන්න මේ කාරණාව ඒ බරසාරකමෙන් තේරුම් ගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම අපේ හිත කුලේ නිසා අර විවිධ විවිධ කරුණු නිසා මම උසස් අනික් අය පහත් කියන හැඟීම ඉන්න තාකල් එයාට භාවනා කරන කෙනෙක් යෝගාවචරයෙක් භ්‍රමචාරී කෙනෙක් පැවිද්දෙක් කියන කිසිම නමකට ගැලපෙන්නේ ගැලපෙන්න නම් කල්පනා කරන්න තියෙන අපි සීරව මිනිස්සුයෝ මේ ඔළුව නරක් වෙච්ච කට්ටිය මේ මොකද්දෝ එකක් ඔළුවේ දාගෙන තියෙනවා උසස් කුලේ පහත් කුලේ කියලා. ඒකෙන් කවදාකවත් ඒ කුලවන්තක මහරා රාගය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ද්වේෂය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. මෝහය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ අඩු කිරීම සඳහා ප්‍රතිපදාවක් හදපු බුදුහාමුදුරන්ගේ ක්‍රමේ වැදගත්කම තියෙන්නේ කෙලෙස් නැති. ඒ නිසා මම කෙලෙස් දුරුවක් කිරීමේ ප්‍රතිපදාවට බහැලා කටයුතු කරනවා නම් ඒ සම්මුතියට ඒ සාමීචි ප්‍රතිපන්න ක්‍රමයට කටයුතු කරනවා නම් ඒ පාර ගිය අණුව ගිය අය අණුව යන ගතියට ගියොත් මට අවසාන ඵලයට යන්නේ ඉස්සෙල්ලම බුදුරජාන් වහන්සේ සත්පුරුෂය කියලා අඳගන්න. ඒ නිසා මේ තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් මේ තියෙන සමාජ ක්‍රමයෙන් මේ තියෙන දේශපාලන ක්‍රමයෙන් මේ තියෙන ආර්ථික ක්‍රමයෙන් හැම වෙලාවෙම වාසි ලබන්නේ තාරාතිරම් ඇති කරලා අර වැඩි මෙයා ගැටලා මෙයාට වැඩි ආරය වෙනස් කරලා ඒ වෙනස හරහා පන්ති ભેදයක් ඇති කරලා වෙනස හරහා ලාභ සපේ ලාභ උපේන එක තමයි අද තියෙන සංස්කෘතිය ඉතින් ඒක ඊටම භයානකම දේ තමයි කැතම කැලල තමයි අපේ පොඩි දරුවන්ට අපි මේ නෙමේ උගන්වන කුණු හරපේ. මේක උගන්වුවාට පස්සේ පහේ පන්තියේ ළමෙක් පහේ ශිෂ්‍යත්වයට කරන මේ තරඟකාරී විභාගය නිසා ඒ දරුවගේ කුරුවල් වෙන්නේ ඔළුව ඒ ළමේ අධ්‍යාපනයේ කොච්චර ඉවර කරත් ඒ කුරුවල් ගතිය කුරුවල් ගතියමයි. අධ්‍යාපනයේ තියෙන්නේ මානවය අතර තියෙන සමගතිය බලන්න මිස තරඟ විභාග වලට සඳහා යන්න නම් ඊට පස්සේ ඒ සඳහා දෙමව්පියෝ ඒ දරුවට කරන විකාර දිහා බලනවා. ගුරුවරු ඒ සඳහා කරන විකාර දිහා බලනකොට අධ්‍යාපනඥයන් මේ මේ දරුවා දඩමීම කරගෙන මේ ගහන තොරන් දිහා බලනකොට පස් අවුරුදු පස් පන්තියේ ඉන්න ළමයෙකුට තේරෙන්නේ මොකද්ද ලෝකේ කියලා. අනිවාර්යයෙන්ම එයාව තුක්කුණ්ඩයක් කරගෙන අම්මයි තාත්තයි දෙන්නයි ගුරුවරුයි වෙඩි තියා ගන්න හදනවා. ඉතින් මේ වගේ තරඟකාරී තත්වයක දෙන්න හදනකොට ඒ දරුවගේ රාගය අඩු වෙයිද වැඩි වෙයිද? ද්වේෂය අඩු වෙයිද වැඩි වෙයිද? මෝහය අඩු වෙයිද වැඩි වෙයිද කියලා එකෙකුටවත් හීනකින්වත් කල්පනා වෙන්නේ නැහැ. ඒකලිය ලක්ෂණ මේ දරුවන්ගේ ಗುಣ ධර්ම අඩු වෙනවා. දෙමාපියන්ට සලකන්නේ නැහැ. පන්ති වලට ගියාම ගුරුවරුන්ට සලකන්නේ නැහැ. එන්නේ එන්නේ ඔලොමල වෙනවා. මේක පොඩි කාලයක් කරපු එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ කරපු එකක්. අපේ ඉස්සර තිබුණ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ කොහෙ ගියාද හොයන්න නැහැ. ඒව පැත්තක දාලා අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් සහතිකයක් නැත්නම් මොනම රස්සාවක්වත් නැහැ. මේක ලංකාවට අන්‍ය ආගම් පුරුදු කරනකොට ඒ මිනිස්සු කිව්වේ අපේ ආගමට ආවේ නැත්නම් ආණ්ඩුවේ රාජකාරි දෙන්නේ නැහැ. කැමැති නම් උඹලගේ ආණ්ඩු උඹලගේ ඔය ම්ලේච්ඡාගම අතහරිපා අතහරපල ගස්කල් අදහන එක අපේ දෙවියන්වන්සේ අදහරප අද අදහපන් අපේ භාෂාව ඉගෙන ගනින් ඕනේ රස්සාවක් දෙන්න පුළුවන්. ඒකම තමයි මේ අධ්‍යාපන ක්‍රමය හරහා වෙන්නේ. සත්පුරුෂ ගති අතහැරපන් අසත්පුරුෂ ගති දිනු කරපන් අසත්පුරුෂ ගති දිනු කෙරුවොත් උසස් ප්‍රසාව දෙනවා. ඉතින් අපේ දෙමාපිය කරන්නේ ඒකනේ. අධ්‍යාපනය කරන එක ඒකනේ. දේශපාලනච්චෝ කියන්නේ ඒකමනේ. ආර්ථික විශේෂඥ කියන්නේ ඒකමයි. සමාජ විශේෂඥ කියන්නේ ඒකමයි. ඒව කක්කාවක ඉඳගෙන හැදෙයිද දරුවේ? ඉතින් ඒක නිසා බණම් භාවනාවක් කරනකොට අපි මේ සත්පුරුෂ ධර්ම පිළිබඳව ඩිංගිත්තක් හරි තොල ගන්නවනම් අපි ඩිංගිත්තක් හරි පිළේ වලට කිට්ටු කර ගන්නවනම් අපි ඩිංගිත්තක් හරි සරුවචන්සේ පෙන්වන දේ කතා කරන්න පටන් අරගත්තොත් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ලේවලට දිරවගත්තට පස්සේ මොනතරම් විප්ලවයක් සමාජයේ වෙයිද මොනතරම් මනුස්සකම නැගිට්ටා හිටියේද මොනතරම් අනුන්ට අනුකම්පා මෛත්‍රිය කරාවිද ওই තරඟකාරීකම කවදාකවත් තව කෙනෙක්ගේ හිත සෝපිනසක් සැලකීමක් නැහැ ඒක නිසා භාවනා කරනකොට එක්කෙනෙක් නිවන් දක්නවා කියලා ඒක පුද්ගලික දෙයක් ඒක ආත්මාර්ථකාමීකමක් කියලා කටමැත දොඩවන කතාව ඇත්ත නමුත් මේ සත්පුරුෂ ධර්ම වගේ දෙයක් යම් කිසි කෙනෙක් භාවනා හරහා තේරුම් අරගෙන පුළුවන් නම් Tamange දරුවන්ට ඒක කියලා දීලා දන්න කියන කෙනෙක් අතර අනේ මේ අඟ උස්සන ගතිය අන්ධහැර පාන ගතිය පුම්බන ගතිය කියාපාන ගතිය වෙනුවට මේ මිනිස්සෙක් මේ කියලා හිතා ගන්න. එහෙමනොත් එහෙම අපිට ආගම් අතර රණ්ඩුවක්, ಜಾති අතර රණ්ඩුවක් මොකුත් නැහැ. કોઈ ආගම හිටියත්, કોઈ ಜಾති හිටියත් මිනිස්සෙක් නේ. ඌ හරි බාරට ඕන වෙලාවක යන්න පුළුවන් නේ. එහෙම නැතුව මේ මිනිසයා අබෞද්ධයි කියලා, විජාතිකයි කියලා, ඒ මිනිසයා පහත් කළා සලකන්න සලකන්න සදාකාලික හතුරෙක් හදනවා. ඒ මිනිසට ආගම ධර්මයේ පැත්තට ඉන්න තියෙන දොරත් අහනවා. බුදුහාමුදුරු දිහාට ඒ මිනිසා වෛර කරනවා. ඇයි මේ බුදුහාමුදුරු අදහන මිනිස්සුත් ಜಾති ભેද වල සලකනවානේ. උසස් පහත්කම් සලකනවානේ. හීන ප්‍රනීතකම් සලකනවානේ කිය. ඒ වෙනුවට අපි බුදුහමදු කියන දේ ඇත්ත වශයෙන් කියන දේ අනුව කටයුතු කරන්න පටන් අරගත්තොත් මිනිසයන් අතර විතරක් නෙමෙයි මිනිස්යා තිරිසනත් අතර සම්බන්ධතාවය. මිනිසයා ගස්කොළන් එක්ක අතර සම්බන්ධතාවය. මිනිසයා පරිසරයත් එක්ක සම්බන්ධතාවය. මේ සෑම දෙයකම වෙනසක් සිද්ධ වෙනවා. ඒක නිසා බුදුජානනාංශයේ කියන්නේ මේ එක්කෙනෙක් කොටු කරලා පැත්තකට කර නිවන් දකින්න එකත් කෙරෙනවා. නමුත් මේ දෙය කරනකොට ඒකාන්තයෙන්ම ඒ කෙනාගෙන් විශාල සෞඛ්‍ය සම්පන්න ශක්ති සෞඛ්‍ය සම්පන්න කම්පන වේග පරිසරයට වෙන් වෙන්න මුදා හරින්න පටන් ගන්නවා සත්පුරුසයි ගහකොළ සනවන සනසුලුයි සතා සර්පය සනසන සුලුයි පරිසරයේ සනසන සුලුයි තව කෙනෙකුට සැනසීම ලබා දෙනවා මේක නිවන් දකින්න ඉස්සෙල්ලා ප්‍රතිපදාවේදීම අපි කියන්නේ එහෙම නෙවෙයි නිවන් වහාම නිවන් දැකලා මට ඉහළින් යන්න නැත්තම් මට එක පාරම නිවන් දැකලා මට අනුගේ හිත් කියවන්න නැත්තම් මට එක පාට නිවන් දැකලා වතුර ගිලින්න නැතුව යන්න නැත්තම් කියලා අපි මේ නිවනත් මාන්නයට හරවගෙන නිවනත් තියාගන්න හදනවා අල්ලපු ගෙදරට බැන්නවා මට විතරක් නිවන් දකින්න පුළුවන් කියන්නේ ඒකත් කටුවටුණක් කරගන්න හදනවා ඉතින් මේක මුලදිම මෙන්න මේ වගේ තියෙන මේ අර පිපිඥාගේ ටික තිත්තරිනවා කියලා කතාවක් තියෙනවා වැල් මරනවායි කියලා විෂ මරනවායි කියලා අන්නේ ටික මරාගත්තේ නැත්නම් අපි කොච්චර තටමැව්වත් තටවඬ තටවඬ රාගෙ වැඩි වෙනවා. තටවඬ තටවඬ ද්වේෂෙ වැඩි වෙනවා. තටවඬ තටවඬ මෝහෙ වැඩි වෙනවා. එnde ende ende හිතුණත් වැඩි හොස්සලගෙන් මැස්ස යන්න බැරි රුස්සන් නැති જાතියක් හො වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කියන දේ මේ පරියංගේ එක අතක් පිට අතක් යන දෙකක් පහර තටමන එක විතරක් නෙවෙයි. අපේ සම්පූර්ණ එදිනදා ජීවිතේ මිනිස්සුත් එක්ක සතා ස්වරූපයත් එක්ක ගත කරනකොට තියෙන ආකල්පවල වෙනසක් ඇති වෙන්නේ නැත්තම් කවදාකවත් භාවනා ජීවනක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම භාවනා ජීවිත බලාපොරොත්තු වෙනට අනිවාර්යයෙන්ම ඒ පරිසරයට තියෙන සම්බන්ධකම ඒකාන්ත වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ අපි උපත්යේදී අපේ අම්මලා තාත්තලා මොන කුල බේදයට මොන જાතියට අහු වුණත් ඒ පහත් කුලේ ඉපදුණත් ධම්මානුධම ප්‍රතිපත්තිය මට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සාමීචි ප්‍රතිපන්න වෙන්න පුළුවන්. පවතින විනී නීතියට අනුයාත වෙන්න පුළුවන් නම් අනුධම්මචාරී වෙන්න පුළුවන් නම් ශෝපාකටත් එකයි රාහුල කුමාරයටත් එකයි. බුදුසෙනන්සේ රාහුල කුංචි කුමාරයා මාලිගාවෙන් අඬ ගන්න ගිහිල්ලා යශෝදරාව පිටත් කරේ බූදලේ කෙනෙක් කියලා. නමුත් දුන්න බූදලේ මොකද්ද පැවිදි කරා. පැවිදි කරේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගාව. ඒ නිසා රාහුල හමුදුරන්න ඕන තරම් පැවිදි වෙලත් ආඩම්බර වෙන්න කරුණු තිබුණා. අපේ තාත්තා බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ මම උසස් කුලෙන් පැවිදිලා තියෙන්නේ එන්න පමට කවුරුත් අත තියන්න කියලා ඒ පුංචි හමුදන්න ඕන තරම් මානක්කාර වෙන්නේ ඒ නිසාම සරුවචනාංශ පුංචි රාහුල හමුදන්න කිව්වේ මොකද්ද උදේ පාන්දර කරද කෙලිය වටේ මලු අතු ගාලා වැලි දෝතක් උඩ දාලා මට අද දවසේ මෙන්න මෙච්චරක් වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා නිහතමානී වෙන්න කියලා. යශෝදරාවේ ඉල්ලුවේ වෙන මොකද්ද බෝධලයක්. බුදුහාමුදුරු දුන්නේ වෙන බෝධලයක්. අපේ අම්මලා තාත්තලා දෙනවද එහෙම එකක්. හිතනවද Tamange දරුවා මේ ඉගෙන ගන්න ඉගෙන ගන්න නම්බුකාර වෙන්න වෙන්න ඕක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන කාගෙත් උපදෙස් බලාපොරොත්තු වෙන සුවචකී කරගතිය කොයි අපිට ඕනේ කරන්න කියලා. ඉතින් ඒ චේදි තමල දාත්‍රත් බලාපොරොත්තු අපි බෞද්ධයි කියලාගෙන දරුවොත් හිතන අපි බෞද්ධ හැදියාවට හදන්නේ කියලා. නමුත් අර ඔලමුල ගති දිනු වෙනවා. ඉතින් ඒක අපිට මං හිතන්නේ භාවනා නොකර මේ බණක් අහලා හදන්න පුළුවන් මේ කියලා. මේ බණක් අහලා භාවනා කරලත් තමයි. මේ බණක් අහලා භාවනා කරලත් අමාරු එක හිමීට මින කරන්න ඕන. ඉතින් ඒක නිසා සුද්ධෝදන රජුරවණ්ඩ ਸਰවචනසිකී කියත ඇතියි කියන එක තේරෙන්නේ නැහැ. එතකොට සිද්ධුනේ විශාල පාඩුවක් මේ රජ වෙන්න හිටපු පුතා ගීගත ඇහැලා ගියා. රාහුල කුමාරයත් තරන් ගියා. නන්ද කුමාරයත් තරන් ගියා. නමුත් සරුවචන් වහන්සේ ඒ ගිහි රජකම පැත්තක තියේදී මුළු මානවයටම වෙන්නවා මේ මිනිස්සු එක එක කොම් කරලා අතර මෙතන තියලා එන ගහන්න හැදුවට ධර්මානුධම්ම ප්‍රතිපත්තිය තියෙනවනම් සාමීච පරිපන්න වෙන්න පුළුවන් නම් අනුධම්මචාරී වෙන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට මේ විප්ලවය පටන් ගන්න පුළුවන්. manussකම විතරයි අවශ්‍ය කරන්නේ. අද වෙලා තියෙන manussකම විතරමයි තුච්ච කළ සලකන්නේ. ඒක එක්කෙනාගේ පට්ටන් තානාන්තර වලට සලකනවා මිස මනුස්සකම අමතක කරනවා. මෙතන මේ ਸਰුවචනanse දේශනා කරන්නේ කුල ભેදේ පමණයි. කුල ભેදේ අල්ලාගෙන අපි අද කරගන්න විකාර මේ බුරුමේ මං හිටියා බුරුමේ කුල ભેදේ නෑ. ඒකේ තියෙන්නේ ಜಾති. බුරුම ජාතික, ශාන් ජාතික, අරක්කන් ජාතික, මොන් ජාතික කියලා ජාතින් අතර වෙනසක් තියෙනවා. කුල ભેදයක් නෑ. එංගලන්තයට ගියාම ඉහළ පන්තිය සහ පහළ පන්තිය කියලා ආර්ථික මට්ටම් තියෙනවා. ඇමරිකාවට ගියාම සල්ලි මට්ටම් විතරයි තියෙන්නේ. ඒවට ඒවට වෙනස්කම් තියෙනවා. කොළු බෙදෙන්නේ නැතුණා නම් මොනවා හරි එකක් හරුපයක් තියෙනවා. මිනිස්යන් අතර මේ පංගු peer බෙදා ගන්න ගතිය. ඉතින් එකම පවුලේ වුණත් තියෙනවා. එකම කුලේ එක පවුලේ වුණත් තියෙනවා. ඉතින් මෙන්න මේ ගති තියෙනකම් එක්කනට එක්කනට තියන්තරන අඟ උසන්න හදන සාක්කල් ඒ කෙනාට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදෙන්නත් බෑ. පුත්‍රයන්ාසේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා ඒ පොදුවේ ගන්න ඕන තියෙන හික්මීමක් විතරයි මේකේ තියෙන්නේ. ශික්ෂණයක් තියෙන්නේ. ඒ ශික්ෂණය කරන්න නම් නිහතමානී වෙන්න ඕන. එහෙම නැත්නම් කෙවිතක් කරගෙන පිටිපස්සෙන් ඉඳලා තලන්න ඕන. එහෙම නැත්නම් කියනතෝ මේක කරොත් අපායට යනවා කියලා කවුරු හරි අපාය පොතක් තියාගෙන විනිශ්චය කරන්න. බුදුරජාණන් දෙකේ එකක්ව පාවිච්චි කරන්නේ. ඔය සුචාරිත වාදීන් ඔය වගේ නරක වැඩ කරාට බුද්ධ දේශනාව එහෙම එකක් නෑ. තමා විසින්ම බුදුහාමුදුරු විසින් පණවලදී ශික්ෂාපද බාර අරගෙන කටයුතු කරනවා නම් අපි ඒක සීල ශික්ෂාව කියනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ප්‍රඥා ශික්ෂාව තියෙනවා. ඉතින් මේ තුන තමයි ඔය කුල බේදේ ඉක්මොල යන දින ක්‍රමය. මින් ඉදිරියටත් බුදුරජාණන්සේ මේ සූත්‍රය ගොඩාක් විස්තර කරලා දෙනවා මිනිස්සු මේ කුලල් කා ගැනීම සඳහා මවාගෙන තියෙන કૃතිම මේ ભેද ඒ ભેද හැම එකකින්ම අපි ක්‍රියාවත්ව කටයුතු කරත් නැතත් අපේ හැම වචනකින්ම හැම හිතවිල්ලකින්ම හැම ක්‍රියාවකින්ම අපි එකිනෙක කරාට ඉඟි කිරීම කරනවා උඹ උසස් උඹ පහත් මම මෙතනයි ඔබ මෙතනයි කියලා. ඒ හැම තැනකදීම මාර්ගපාක්ෂිකයි. ඒ හැම තැනකදීම කෙලෙස් උපදිනවා. අන්න එහෙම නොවීම පිණිස ਸਰවඥාන්සේ සංඝ සමාධිය ඇති කරගනි. සංඝ සමාධිය කියලා කියන්නේ බුදු වෙන ඉස්සර දවසේ ਸਰවඥාන්සේ හීනෙන් දැක්කේ හතර දිශාවෙන් පැමිණිච්ච හතර දිනෙක බුදුහාමරේ කකුල් දෙකේ වැටිච්ච ගමන් ඔක්කොමලා එක වර්ණයකටපත් වුණා. ඊට පස්සේ ඔක්කොම සමසේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තා. ඒක නිසා පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දන් අතර තියෙන්න ඕනේ ඒ කිසියම් ભેද නැති ගතියක්. ඒක නිසා බරපතල අකුසලයක් තමයි එම ભેද නැති සංඝයා සංඝ ભેදේ කරන එක බරපතල අකුසල කර්මයක්. මොකද සමගියයි සාසනයට හේතු වෙන්නේ සමග්ගාණ තපෝසුකෝ. නිසා ගිහි පැවිදි දෙපාර්ශ්වයම එකතු වෙලා ඒ සංඝයා අතර සමගිය තියෙනවනම් දෙපාර්ශ්වයටම ලොකු සාන්තියක් තියෙනවා. ඒ වගේම අපි මේ භාවනා වැඩමුළුවක් කරනකොටත් මෙතෙන් ඇවිල්ලා යම් කිසි කෙනෙක් බාර ගන්නවා අපි අටසිල් සමාදන් වෙලා පූර්ණ කායින භාවනා කරනවායි කියලා. ඒ පිටසත් අර වගේ givisගත්ත සංඝ සමාජයක් වගේ. ඒ පිටස අතර භාවනාවේ දියුණුව වැඩමුළුවේ සාර්ථකත්වයේ තියෙන සියලු දෙනාම සමගිව කටයුතු කිරීම. සමගිය කටයුතු කරන්න නම් මේ තාරාතිරන් නෙවෙයි සලකන්න ඕන. ඒ සාරාචර කන් නොසල සිටීමයි සීල කියලා කියන්නේ. ඒ තාරාචරන් ගිහල මට්ටම් පහත මට්ටම් දාන්න නැතුව මේ ඔක්කොමලා අපි කරන්නේ එකම දේ. අපි ඔක්කොමලා කරන්නේ හික්මීමක් කරන්න කියන හැඟීමට ආවන හරිම ලේසි වැඩේ කරන්න අර එක්කනා පරයගෙන එක්කෙනෙක් යන්න හදන ගතිය. ඒ නිසා භාවනා කරන්න අතර තමහර විට මේ ධ්‍යාන ලැබපු ඇත්තෝ නැති ඇත්තෝ අතර පංගු බේරවා ගන්න හදනවා. මාර්ගඵල ලැබුපු යැත්තෝ නීතියත්වයේ අතර පංගබේරුව හදන්න හදනවා. නමුත් ਸਰවචන්සේ සංඝ සමාජයේ හදනකොට කවදාකවත් එහෙම ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම සංඝයාගේ ලාභයට සත්කාරයට මොනම විදිහකින්වත් අදාළ නැති වෙන විදිහටයි කටයුතු කරන්නේ. ඒ ඉස්සලා සම්සිල් සමාදන් වෙච්ච කෙනා ලෝකා ඊගාවේ කරාට වැඩියි. ඒ වෙනද මේ ගල්දුවේ උපසම්පවිචි කරනකොට පන්සාවනස් කියන්නේ උපසම්පදා වෙච්ච පෘථග්ජනයට රහත් වෙච්ච සාමණේරය වදින්න ඕන. ඒක කිසි දෝෂයක් නෑ ඒක තමයි ප්‍රඥප්තිය. එතකොට සලකන්නේ යාගේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තියට විතරයි. එහෙම නැතුව මේ වෙන උසස් පහත්කම් වලට නෙවෙයි. ආන්නේ විදියට කටයුතු කිරීමට කියනවා අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්ච වේකිතා. අපජිතේන අභින්නම් පච්ච වේකිතා. මේ ලෝකයා ධාරාති රංගරකන එකිනෙකා පරේලා කටයුතු කරන්න ගියාම පැවිද්දා පූර්ණ කාලීන භාවනා කරන එකන ඊට වෙනස් ආකල්පයකට යනවා ඔක්කොම අපි එක වැලි තලාවක ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වගේ එකට වැඩි එකක් වෙනසක් නැහැ කියලා ඒ සම தත්ත්වයට ගන්න ගියාම බුදුහාමුදුරුවෝ විශේෂ නම්බු නාමයක් දෙනවා ශාක්‍ය පුත්‍ර කියලා ශාක්‍ය දීතා කියලා බුදුහාමුදුරන් කුලයට ගන්න ශාක්‍ය වංශයට දාගන්න එතකොට අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ලේ ඒ වංශයට යනවා. එහෙම නැත්නම් අපි කියනවා බ්‍රහ්ම වංශය කියලා නැත්නම් ආර්ය වංශය කියලා. ඒත්තන්ගේ හැසිරීම විදි වෙනස්. භාෂා විලාසය වෙනස්. ක්‍රියාපටිපටිය වෙනස්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කුල ભેදේ නැති කරන්න කුලෙමයි උත්තර දෙන්නේ. උන්වහන්සේ බුදුහාමුදුරු කියන සාමීචයට සම්මුතියට ආපු කට්ටියට ශාක්‍ය පුත්‍ර කියලා නමක් දෙනවා. ශාක්‍ය වංශේ පුතෙක් වෙනවා. ශාක්‍ය දිහිතා ශාක්‍ය වංශේ දුවක් වෙනවා. ඒක වුණාට පස්සේ අර ගිහි ගති තියාගත්තොත් ඒකට අසත්පුරුසයි. අසත්පුරුෂ නොවි මේකට එන්න යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ කුලය අතහරිනවයි කියන්නේ ජීවිතේ කරන විශාලම විප්ලවයක් තමයි. පැවිදි වෙලා බුද්ධ ජානනාසේ අනුව යනවා ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තේ ඉන්නවයි කියන එක මං පැවිදිනකොට මට කිව්වේ දන්න ඔක්කොමලා ඒක මේ කාලේ කරන්න බෑ. ඒක තිබුණේ බුදුහාමුදුරු ඉන්න කාලේ විතරයි. දැන් එහෙම පැවිද්දක් නෑ. දැන් තියෙන්නේ මොකක්ද එකක් කියලා. නමුත් ඒ කවුරු මොන જાති කෙරුවත් තමන් ඒ සම සම සමාජ ගතිය සමානාත්ම ගතිය manussකම තු කටයුතු කරනවා නම් මේක අවුරුදු 2600ක් ගියයි කියලා මොන්නම විදිහකට වෙනසක් වෙලා නැහැ. අපට අවශ්‍ය නම් ඒ චාම් ගතිය තමන්ට අවශ්‍ය කරන මේ නියතමානී ගතිය ඕන තරම් ඇති කරත හැකි එදාට තේරෙනවා මේ අඟ උස්සන්න හදන කියාපාන සෝබන කට්ටිය මේ කුලල් කාගත්තට සත්පුරුෂයෝ අනන්තවත් මේ ලෝකේ ජීවත් වෙනවා අර කුලල් කා ගන්න මිනිසුන්ට පේන්නෙත් නෑ දන්නෙත් නෑ ආශ්‍රය කරන්න ලැබෙන්නෙත් නෑ යම් හේයකින් මෙවැනි ධර්මයක අහුම්කන් දීලා මම මේ වගේ නිහතමානී වෙන්න ඕනේ බුදුහාමුදුරු කියන දේහාන විදියට කියලා නිහතමානී වෙච්ච ගමන් යටහත් පහත් වෙච්ච ගමන් ඕන තරම් ගැඹුරු ධර්ම ඕන තරම් සත්පුරුෂෝ ඉන්නවා. ඒක නිසා ඔය පසක මහණුන්ගේ වප්ප ස්වාමීන් වහන්සේ අර විදියට තමන් වෙත පැමිණිච්ච සරුවන් වහන්සේටත් නොසලකා ඔලමලව කටයුතු කරලා පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තර සූත්‍රයේදී සෝවන් වුණා. දෙවෙනි දවසේ වප්පසෝන්සේ සෝවන් වුණා. මේ වගේ පස්සක මහණුන් සෝවන් කළා අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළා පස් දෙනාම අරහත්ත්වයේ පිහිටව බව ධම්පාසල් පොත් කියව කෙනෙක් පවා දානවා. පස්සේ මේ වප්පස්වාමීන් වහන්සේ පිරිනුවන් පාන වේලාවේදී උන්වහන්සේ උදාන ගාථාවක් දේශනා කරා මේ සත්පුරුෂ ධර්ම වලට වගේ කිට්ටුවෙන් යන එකක් පස්සති පස්ස පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ චන පස්සති කිය. උන්වහන්සේ සඳහන් කරනවා පස්සන්තෝ පස්සති පස්සන්තං ඇස් ඇති ලෝකේ දකින්න පුළුවන් නැත්තඳ අනික් ලෝකේ දකින්න පුළුවන් ඒ කෙනාට මෙයාට ඇස් තියෙනවා මෙයාට ඇස් නැහැ කියලාත් පේනවා ඇස් තියෙන කෙනාට ලෝකෙ පේනවා ඒ පේන නිසා අසෝලාට ඇස් තියෙනවා අසෝලාට ඇස් නැහැ කියලා පේනවා ඇස් නැති මිනිසයාට ලෝකෙ පේන්නේත් නැහැ මෙයාට ඇස් තියෙනවා මෙයාට ඇස් නැහැ කියන එක පේන්නේත් නැහැ ඒ නිසා යා ගිහිල්ලා කාගෙන්ද උදව්වක් ඉල්ලන්න ඕන කියලාවත් එයාට තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ කල්යාණ සත්පුරුෂ ඇස් දෙක පාදගත්තා නම් අපිට තේින කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියන තමන් තුලේ ඇහැ පාරල වෙලා නැත්තම් ලෝකයේ සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම තියෙන බවක් හෝ මෙයා ළඟ සත්පුරුෂ ධර්ම තියෙනවා මෙයා ළඟ නැහැ කියන එකක් යාට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ මේ වැඩමුළුවේදී උත්සාහ කරන්න හදන්නේ මිනිස්සුයෙකුට ජාතකෙයිම හම් වෙච්ච මේ වටිනා සත්පුරුෂයස් දෙක තිබුණට වැඩිය පොඩ්ඩක් පාදාගත්තොත් කලු පිටු මැදලා ගත්තොත් අපිට පුළුවන් වෙයිටි එනකොට වැඩි යන වෙලාව වෙනකොට කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියලා දැනගන්න. ලෝකෙ වෙනස් වෙලා නැහැ. ලෝකෙ ඉදත් සත්පුරුෂය හිටියා අසත්පුරුෂය හිටියා. නමුත් අපේ ඇත් එක පෑදුනට පස්සේ වඩා ලේසි වෙනවා අර ඉන්න සත්පුරුෂයා අඳුර ගන්න. එතකොට ඒ ඒ ඒ ඒ වෙනස ඇති වෙන පුද්ගලයා සත්පුරුෂ කරණයට වැටලා ඉවරයි. ඇත් දෙක පාදා ගැනීම නිසා තමනුත් සත්පුරුෂ කරණයට වැටෙනවා. වැටෙනකොට පස්සේ සත්පුරුෂය අඳුර ගන්න. ඉතින් ඒක නිසා ඒ වප්ප ස්වාමීන් වහන්සේ නපගේ ස්වාමීන් වහන්සේ නමට එහෙම කියන්න අයිතිවාසිකම තිබුණා. මොකද බුදුහාමුදුරුවෝ තමන් ළඟට එනකොටත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු කෙනා දිවන් දැක්කට පස්සේ පේනවා බුදුහාමුදුරුවෝගේ තියෙන සත්පුරුෂ ගති අනික් කටියට කියනවා ලෝකයේ තියෙන සත්පුරුෂ ගුණ දකින්න ඔබේ ඇස් දෙක පාදගනි. ඇස් දෙක පාදුවාට පස්සේ අනන්තවත් ඒ සත්පුරුෂ ගති දැනගන්න පුළුවන්. එතකොට මේ ඇස් දෙක පාදා ගැනීම නිසා ඒ පුද්ගලයාත් අසත්පුරුෂ කණ්ඩායමේ ඉඳලා සත්පුරුෂ කණ්ඩායමට යෑම සිද්ධ වෙනවා. ඉතින් මේකට කියන්නේ සම්මිච්ඡා දිට්ඨියේ ඉඳලා සම්මා දිට්ඨියට යනවා කියන්නේ. මේකට කියන්නේ අයෝනිසෝමනසිකාරයේ ඉඳලා යෝනිසෝමනසිකාරයට එනවා කියන්නේ. ඉතින් ඒ කටයුත්ත සඳහා අපි එළඹ පෙළඹ වාසය කරන එක අපේ ජීන ගුණයක්. අනේ මෙහෙම එකටයි අපි මේ යන්නේ. එහෙම නැතු මේ මාන්නකාරකමක්, එහෙම නැතු අංග උස්සන්න සෝබනයක්, යව තව කෙනෙක් පහත් කරලා සලකන්න ආවනම් ඒක අපි අසත්පුරුෂ ගුණයක් අපි වැඩ කරන සාසනේ. ඒක නිසා අපි මේ බණ ඇහෙනකොට පුළුවන්තර හේතමානීව අපි ළඟ තියෙන මේ පංගුපේටුව ભેදේ තියෙන තාක්කල් අපිට සාක්‍ය කුලේ කිසිම සමාජිකත්වයක් නැහැ. ඒක අපි කරන කිසිම භාවනාවක මොනම ගුණයක්වත් නැහැ. ඒක නිසා ඒ ගුණය ගුණවතෙක් ගුණා ගුණේසු සුගුණා භවන්ති කියලා කියනවා. ගුණය වඩා හොඳ ගුණයක් බාටපත් වෙන්නේ ගුණවතෙක් අතර ගියාට පස්සේ තමයි. ගුණයක් වුණත් අසත්පුරුෂය අතර ගියාට පස්සේ ආයෙක නරක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා ඒ සඳහා මේ නියතමානී පැවැත්ත එහෙම නැත්නම් ඒ තමගේ නියතමානී ගතිය අම්මා තාත්තනම් කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ. අම්මලා තාත්තලා උගන්වන හැටික් උගන්වන්නේ ගහුවක් ගහපන්. බැන්නොත් බැනම මම බලා ගන්නම් කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා ওই තාලෙන් ගියොත් උඹෙම්බෝ වෙන જાතියත් නාස්තික වෙනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ මනුෂකම් බලපං සත්පුරුෂයා සත්පුරුෂකම තේරුම් ගනින් කියලා. බුදුජනසේ තේරුම් කරන ධර්මයේ කොච්චර සත්‍ය වුණත් බලවත් වුණත් එnde එnde එnde මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නෙම අසත්පුරුෂ ධර්ම. ඒක නිසා අපි මෙතෙක් කල් ගිය පාරේ මේ බණ අහනකොට භාවනා කරනකොට තේරෙන පටන් ගනී දෙවැන්නේක් අපිට හෝනියම් කරලා නැහැ අපි ළඟ තියෙන අසත්පුරුෂ ගති ටිකම තමයි අපිට වින කරලා තියෙන්නේ ඒකමයි අපි අපායට ගෙනියන්නේ ඒකමයි අපිට මේ ජීවිතේ මේ කායික මානසික පීඩාගෙන දෙන්නේ ඒ කොච්චර අපාගාමී වුණත් කොච්චර මානසික රෝග ඇති කරත් ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය කියන එක දන්නවනම් ටික ටික හරි කමන්නේ අපේ ධර්මාධර්ම ප්‍රතිපත්තියට යනවා නම් අපි නීච කුලයේ ඉපදුණා උසස් කුලයේ ඉපදුණා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කට ඇරලා සත්පුරුෂයයි කියලා කියනවා. අන්න ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්ය විවහාර බ්‍රහ්ම වෝහාරය කියලා. දෝකියා මොන જાති විදියට උසස් කළ පහත් කළ සැලකුවත් තමන් බුදු ගුණයට ආර්යවෝ හරියට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිමීද ගන්න බය වෙන්න ඕනෙත් නෑ ඇත්ත කියන්න බය වෙන්න ඕනෙත් නෑ ඒ නිසා මනුස්සයා පුජ්ජෝ හෝති ප්‍රසංසිතෝ එන්නෙන් පූජ්‍යත්වයටපත් වෙනවා එන්නෙන් එන්න ප්‍රශංසා කරන කෙනෙක් බාටපත් වෙන නිසා ලොකු සංසී ඉන්න කාලේ මතකයි මට කියනවා මේ බුදුහාමුදුරෝ ඉඳැති තව කෙනෙකුට අනවශ්‍ය විදියට ප්‍රශංසා කරන්න ගියොත් ඒක බුදුහාමරණ කරන නිග්‍රහයක් කියන්නේ ප්‍රශංසා ලබන්න අතිශයින්ම සුදුසු බුදුහාමුදුරුවෝ. ඒ ජීෙද්දි මේ වෙන කෙනෙකුට අපිට මේ නම්බුනාම දීගෙන ස්තුති ප්‍රශංසා කරගෙන යන්න වෙන්න මොකටවත් මේ අපේ ජීන අසත්පුරුෂකමේ. අපි මේ මනුස්සයෙන් බලාපොරොත්තු මේ ලාභ සත්කාර ටික නිසා බුදුහාමුදුරුවෝ මුල්ලක තියලා මේ කොහොදෝ යන අසත්පුරුෂයෙකුට නම්බුනාම දෙනවා. ඒ ಗುಣ කටයුතු අසීමිත ගුණ කටයුතු උත්පන්න වාසිය තමයි බුදුහාමුදුරුවෝ. අනික් කරන් අයතුරු තියෙන මේ බේද තානාන්තර වලට අපි පංගුකාර වෙන්න ගියොත් ඒ අනිවාර්යයෙන්ම අසපුරුෂ ගතියක් වෙනවා. නිසා තමනොත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ලාභ සත්කාර සම්මාන සිලෝවට නෙවෙයි මේ භාවනා කරන්නේ. මනුෂකම තේරුම් ගන්න. ඒකල බුදුරජාණන්සේ පෙන්වන මේ අසත් සත්පුරුෂ ගති අනිවාර්යයෙන්ම හැම කෙනෙකුගේම సంతානෙම තියෙනවා. ඇසුර වැඩියෙන් තිබිලා තියෙන අසත්පුරුෂයෝ නිසා ආශ්‍රය කරලා තියෙන වැඩි අසත්පුරුෂ ධර්ම නිසා ඔප්නං වෙලා තියෙන්නේ අපි අසත්පුරුෂ ගති. අපි මේ උත්සාහ කරන දන්නේ ඒ ගති ටික පැත්තක දාලා ඒව අමතක කරලා මේ සාමීච ප්‍රතිපන්න ක්‍රමයට අලුත් කාලසටහනකට අලුතෙන් හිත අලුත් කරගෙන භාවනා කරලා මුළු ගැන්විලා තියෙන මේ අසත්පුරුෂ ගති ටික ඉලි කර ගන්න පුළුවන් වුණොත් ඔක්කොම නෙවෙයි පුළුවන් ප්‍රමාණයක් අපි එන කෙනා නෙවෙයි යන්නේ. ඒ කෙනාට තේරෙන්න පටන් අරගනි ලෝකේ කොච්චර දෝ සත්පුරුෂයෝ ඉන්නවා අපිට තේරෙන්නේ නැති අපි එක අපි ළඟ සත්පුරුෂ ධර්ම නැති නිසා මේ නිසා අපි උත්සාහ කරන්නේ එකම එක ක්‍රමයකට ඒ මොකද්ද අපි මොනතරතර මේ හිටියත් අපි ධම්මානුධම්ම ප්‍රතිපත්තියට එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන ක්‍රමයට කොච්චරක් සදී පැහැදී කටයුතු කරනවද කියන එකටයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ මේ විදිහට හඳුන්වා දීමේ කටයුත්තට මේ වගේ පැයක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි බලමු හෙට ඉඳලා මේ පටන් ගන්නකොට තිබුණ වෙනස්කම් කෝක වුණා. අපි මේ ලැබෙන දවස් කාලය තුල ඔය මුලින්ම දීලා තියෙන මූලික භාවනා උපදේශ අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි කොච්චරක් ඉදිරියට යනවද? ඒ යෑම හරහා අපි මේ සත්පුරුෂයන් අතර පූජ්‍යත්වයට එහෙම නැත්නම් ප්‍රසංසාවට ලක් වෙන්න කොච්චරක් දක්ෂව නැත්නම් කුසල ශක්ති දියුණු කර ගන්නවද කියන එක ඒකෙදි එක එකනකට තියෙන්නේ තන්නේ කර පෞද්ගලික රාජකාරියක් පොදු අපි එකම බත් එක බත්ලිය බත් කරන බව හැබෑව හැම කෙනෙකුටම තියෙනවා තමන් ඉන්නේ මෙතනයි මේ මට්ටමට වැඩිය සීලය දිනු වෙනවනම් මම ඉන්නේ මෙතනයි මීට වැඩිය චිත්ත භාවනාව දිනු වෙනවනම් මම දැන් ඉන්නේ මෙතනයි මීට වැඩිය ප්‍රඥා භාවනා දියුණු වෙනවනම් අන්නේ දියුණු හරහා ඒකාන්තයෙන්ම ඒකේ නාතිමුණු ගෙනාපු ඇටුවම් බහලා තුනා සත්පුරුෂ ගති දුරුවන් කරගෙන එන්නේ එන්නේ සත්පුරුෂ ගති දියුණු කරනවා. ඉතින් මේ වගේ යොමුවක් මේ වගේ උපදේශපන්තියක් මේ වගේ යොමු මේ අවවාදයක් දෙන්න වටින්නේ දැනටම හොඳ නරක තේරුම් ගන්න කෙනෙකුට මිස හොඳ නරක තීරුම් ගන්න බැරි කෙනෙකුට කවදාකවත් මෙවැනි ධර්මයක ප්‍රයෝජනයක් ලබන්න බෑ. අපි උත්සාහ කරමු අපි ලබලා තියෙන මේ හොඳ වඩා හොඳක් බවටපත් කරගන්න මේ ඉදිරි කාලයක් මේ ධර්ම දේශනාවත් හැකසේ පාවිච්චි කරලා ඒ සඳහා වීරිය, ශ්‍රද්ධාව, සති සමාධි ප්‍රඥා තව තවත් දියුණු කරගන්න මේ ධර්ම දේශනාවත් අප අපටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ඒ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.